සම්බුද්දස්සේ තේන කෝපන සමයේන භගවා සාවත්තියං විහෙරති ජීතවනේ අතකෝ භගවා වික්ඛු නිබ්බාන පරිසංයුත්තාය ධම්මියා කතාය සන්දස්සේති සමුද්ද සනාදපේති සමුත්තේ ජේසි සම්පහංසේති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාමාන්‍ය බ්‍රහස්පතින්දා හැම බ්‍රහස්පතින්දම නිසන් වනේ නිජපතා සතිපතා මේ වෙලාව ගන්නවා ධර්ම දේශනාවක් සඳහා අපි ආරම්භයේ ඉතින් අනුව මම මේ වෙලාවේ ස්ථානෙන් බැහැරව හිටියත් ආරාධනාව මතක් කිරීම ආවා අද අපි හතමාරට රැස් වෙනවා කියලා බ්‍රහස්පතින්දා ඒ අනුව අපි කරගෙන ගිය ධර්ම දේශනාවලියෙම ඊගාවට තියෙන සූත්‍රය අද දවසට මාතෘකාව වශයෙන් තබා ගත්තා. ඉතින් පොතක් පෙරලලා බලන කෙනෙකුට නම් සංයුත්ත නිකායේ එකේ පොතේ මාර සංයුත්තේ සඳහන් වෙන කස්සක සූත්‍රය තමයි අද අපි ධර්ම දේශනාව සඳහා දවසට මාතෘකාව වශයෙන් තියාගන්නේ අපි මේ වකවානුවේ දිගටම ගත්තේ කස්සක සූත්‍රයේ එන සූත්‍ර. ඉතින් ඒ අනුව පේනවා නිකන් දල සලකා බැලීමකදී කවුරු හරි භික්ෂුන් වහන්සේලා පිරිසක් සරුවච්චන් වහන්සේට හොඳට ඇහුම්කන් දීගෙන ධර්මයේ හිත යොදාගෙන ඉන්නකොට ඒ වෙලාවට මායයට පොඩි අපහසුතාවයකට පත් වෙනවා යා. ඒ බුදුජාන් වහන්සේත් නිබ්බාන පරිසංයුත්තාය ධම්මියා කතාය සන්දස්සේති සමුත් සමවදපේති සමුත්තේජේති සම්පන්සේති කියලා පද හතරකින් ඒ ශාසනය දිගහැරෙනවා. මේ සංඝයාට නිවන මුල් කරගත්ත නැත්නම් නිබ්බාන පරිසංයුත්තේ වල සමානලාට ශූන්‍යතා සංයුත් පරිසංයුත්ත කියලාත් කියනවා. කියන වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා ඔයිත සෝතෝ සබ්බං චේතසා සමන්නාහරිත්වා ධම්මං සුනාති. භික්ෂුන් වහන්සේලා කන් නමාගෙන සම්පූර්ණ හිත යොදාගෙන මේ භාවන මේ බණට අහුම්කම් දෙගෙන ඉන්නවා. සර්වච්ඡන් වහන්සේත් ඒ පිරිස ඒ මාතෘකාවට සමාදම් කරවලා ඒ පිරිසට ඒක සංදර්ශනය කරලා පෙන්නලා සමාදම් කරවලා ඒ කියන්නේ දැන් අපි ඉන්නේ භාවනා මානසිකත්වයක අපි ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක ඒක අපි ඉස්සල්ලාම සමාදන් වෙන්න ඕනේ. මොකද අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා අපි විශේෂයෙන්ම ගියැත්තෝ ඉන්න වෙලාවට අපිට ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න අමතක කරන්න තමයි මේ භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ. ඉතින් ඒක කෙරෙන්න නම් ගෙවල් දොරවල් ග්‍රාම සංඥාව රත්තරන් මුනිමිතු අරක බාහන බලනෙව්වා එහෙම නැත්නම් මේ ගෑනුන්ගේ මිනිහන්ගේ රැස්වීම් තියෙනනේ මල ගෙවල්, මගුල් ගෙවල් ඒ ඔක්කොම දැකලා. දැන් අපි ඉන්නේ අරණියේ. නමුත් ඒ අරණියේ තියෙන මේ ගණ්ඩ නම් මේ අරණියේ තියෙන වාසිය ගම අමතක කරන්න අරණියට හිත් බඳින්න ඕනේ. අරණිය කියන්නේ එච්චර හිත් බඳින තැනක් නෙවෙයි. නමුත් ඉතින් අපි හිතාගනිමු අපි ඉන්නේ අරන්නේ සන්තෝෂයෙන් කියලා. අපි ඉන්නේ භාවනා වැඩමුළුවේ සන්තෝෂයෙන් කියලා. අපි ඉන්නේ සිල් රැකලා සිල් රැකා කියලා සන්තෝෂයෙන් කියලා. එහෙම ඉන්න වෙලාවට සරුවචන් වහන්සේ මතක් කරනවා මෙහෙම තැනක් මෙහෙම වෙලාවක් අපිට හම්බුනේ බුදුහාමුදුරුවෝ ඉන්නනේ. සරුවචන් වහන්සේ නොහිටින්න අපිට මේ වෙලාවේ මේ විවිධකේ ලැබෙන්නේ මොකක් හරි ගෙදරකට වෙලා මේ මොනවාට රාජකාරියක් කර කර ඉන්නවා. අපි ලොකු යුතුයකම් කරනවා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ වගේ භාවනා ශාලාවල් භාවන ආසනයක් ලැබෙනවා ඒ වෙලාවට පුළුවන් තරම් කයට හිත යොදාගන්න කියලා. එතකොට අරඤ්‍ය සංඥාවට පිට වෙන්න, පිංසිත වෙන්න, ග්‍රාම සංඥාව අපෙන් අයින් වෙනවා. අතරම් මිනිමුතු හරක බාහන කියන මිනිහාගේ රැස්වීම අමතක කරනවා. එතකොට අරඤ්‍ය ඉන්නකොට මේක විශාල තැනක් නේ. ඒකෙමුත් අපේ හිත කොයි වෙලාවක හරි කයට ගත්තනම් අර ග්‍රාම සංඥාවත් ඉවරයි, අරඤ්‍ය සංඥාවත් ඉවරයි, කාය සංඥාව නැත්තම් ඉන්න ඉරියව්ව තමයි අපිට අරමුණු වෙන්නේ. ඒක අමාරුයි. මේ අරණ්‍යයේම සැරිසරන හිත කයකට කොටු කරගන්නවා කියන එක අමාරුයි. ඉතින් ඒක ලියුර කියන ඒක සමාදම් වෙන්නේ කියලා. අපි දැන් පහසුවෙන් වාඩි වෙලා ඉන්නේ. අපි මේ පෙර පිනකට බුද්ධ ශාසනයක් ලැබිලා, manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිලා, අපි දැන් ක්ෂණ සම්පත්තියට හිත දාගෙන ඉන්නවා. එimhe හිත දාගෙන ඉන්නකොට අපිට පට වියාපෝ තේජෝ වායෝ කියන මොකක් හරි මේ ඕලාරික කය හැදිලා තියෙන කොටහකට හිත දාන්න පුළුවන්. ඉතින් අපි වාඩි වෙලා ඉන්නකොට නම් ගොඩක් වෙලාවට මේ බණක් අහන්න නැතුව වාඩි වෙලා භාවනා කරන වෙලාවක නම් අපි කියන්නේ එකට සතිමත් වාඩි වීම කියලා. අපි මේ වායෝ ධාතුව ඉහළ පායන හැටි පිම්බෙන හැකිලෙන හැටි සමුදීරණ සංකෝචන බල බල ඉන්නවා. ඉතින් ඒ ඉන්න හැම චිත්තක්ෂණයකම අපිට සහතිකයක් හම්බ වෙනවා. අපි ග්‍රාම සංඥාවේ නෙවෙයි ඉන්නේ, අරඤ්‍ය සංඥාවේ නෙවෙයි ඉන්නේ, කයේ තියෙන වායෝ ධාතුවේ. ඇවිදිනකොට නම් ගොඩක්කට පටවි ධාතුවේ. එimhe ඉන්නකොට හිත හිතින්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හිත හිතින් නැත්තොත් ඇති මේ පරිශ්‍රදී. ඉතින් යාට හිතා ගන්න පුළුවන් දැන් අපේ කෙලෙස් වලින් 95ක් විතරම කැපිලා ගිහිල්ලා තියෙනවා. අපි මේ වාඩි වෙලා ඉන්නකොට අපිට නිකන් කෙටියෙන් මතක් කරනවා නම් මේ සතෙක් මැරෙන්නේ නැහැ. මේ ගත කරන ජීවිතේ සතෙක් මැරෙන්නේ නැහැ අපි එහෙම අදහසක් නැහැ අපි දෙයක් කායිවත් දෙයක් හොරකම් කරන්නේත් නැහැ අපි දන් දෙනවනේ. ඒ වගේම අපි කාමීත්‍යචාරයේ දෙන්නෙත් නැහැ. එහෙම කාම අදහසකුත් නැහැ. ඉතින් එහෙම ඉන්න නිසා සීලේ 100%ක්ම පරිපූර්ණයි. ඒ වගේම හිත කෙලෙස් වලින් අයි. ඒ කියන්නේ විශේෂයෙන්ම විතික්‍රම භූමියේ කෙලෙස් වලින් අයි. ඊට පස්සේ අපිට තියෙනවා පරිඋත්ථාන කෙලෙස්. අපේ හිත නිතරම ඊවල දුරවල් මතක් වෙනවා, ආසහිතන දේවල් මතක් වෙනවා, කාමච්ඡන්දේ එනවා. භාවනා කරනකොට හිත පිට යනවා කියලා අපි ඒකට කියන්නේ. ඉතින් අපි ආයෙසරයක් ගෙනලා හිත අර පුරුදු අරමුණේ තියෙනවා. එහෙම නැත්නම් මොකක් හරි එකක් නිසා තරහ යනවා. මේ පහසුකම් මදි. එහෙම නැත්නම් මේ මැස්සෝ. එහෙම නැත්නම් මොකක් හරි කරදරයක් එනවායි කියලා. එතකොට ව්‍යාපාදේ අපි මේ වෙලාවට ඉතින් ඒක නීවරණේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගෙන අපි ආයෙසර කර්මොට හිත දානවා. ඒකෝර තමයි නිදිමත එනවා. භාවනා හරියනවා නිදිමත එනවා. එහෙම කියන්න මේපා. ඒ කියුණාට එමු නැහැ කියන්න. එහෙම නිදිමත වෙගෙන ඉන්නකොට තියා දාන්නවා. මේ නිදිමත මේක නීවරණයක්. ඒකෝට උද්දච්ච කුක්කුච්චයට වැටෙනවා. අතීතයට දුවනවා. හිත අනාගතයට දුවනවා. හැබැයි මේ ක්‍රියාවක් නෙමෙයි. වාචසික කායික ක්‍රියාවක් නෙමෙයි මනසින් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ විචිකිච්ඡාවක් එනවා. අපි එහෙම අද්දික අත අපිට අතට යන වාඩි වෙලා බනහන කොට හරි සතිමත් වාඩි වෙලා ඉනකොට අපි යුතුයකම් ටික ඉෂ්ට වෙනවද? අනික් පැත්තෙන් මේක දෙන්න ඕනේ නැද්ද? ඒ ඇත්තෝ මේ වෙලාවේ වෙන කොහොමද ඉරව නැති නේද? මට තියෙනවා නේද යුතුයකම්. ඒ නිසා මේකද කළ යුතුයම දේ. එහෙම නැත්නම් අපිට වෙන වෙන වැඩ තියෙනවනේ අර මේ කියලා. අර හිත වල්මත් වෙනවා. වඳුරු මනස මත වෙනවා. ඉතින් වෙලාවට එහෙම දැනගෙන කටකට කටයුතු කරපු ඇත්ත නිසා කියන්න පුළුවන් මේ වෙනුවට අපිට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග පැත්තට හිත ගියා නම් අපි කියනවා නීවරණයටපත් වුණා ධානාංග ටික ආවයි කියලා. ඒක ඉතින් මේ පැය ගණන් නෙවෙයි තප්පරයකට හුස්ම රැල්ලකට නැත්නම් ඇවිදින පියවරකට. අන්නේ වෙලාවට අපිට හිතා ගන්න පුළුවන් විචක්කම ප්‍රමාණය කෙලෙසොත් එනවා අපි ඒකට මුණ දානවා. ඉතින් මේ කස්සක සංයුත්තේ බලනකොට පේනවා අන්න එහෙම ඉන්නකොට මාළේ මාරේ ඇවිල්ලා විචක්කු කරණයක් කරනවා. අපිට මොකකින් හරි පොඩි හිරිහැරයක් කරනවා. ඒ හිරිහැර කරනකොට අපි හිතන්නේ ඔක මට වෙච්ච හිරිහැරනේ හැරයක්. නැත්නම් කවුරු හරි කරපු හිරිහැරයක්. මේක නොතිබුණා නම් හොඳයිනේ. මම නැගිටලා ගිහිල්ලා ওই හිරිහැරේ නැති කරන්න හදනවා. මොකක් හරි දෙන බාධා නැති කරන්න ඕන කියලා අපි අර හිරියව කැල්ලනවා. අපේ සතියේ තියෙන සරල භාවය, අපේ සතියේ තියෙන අහිංසකම කැරිලා මොනවා හරි දෙයක් කරනවා. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේක ඉතින් කාරණා හතරක් නිසා වෙන්න පුළුවන්. නමුත් මායයක් එකෙක්. ඒ නිසා දැන් මේ ආවේ බාධාවක් කියලා බාධාවට මූණ දාපු ගමන් මායя කලකොල වෙනවා. එයා දැනගන්නවා මේ මේ බුදුහාමුදුරෝ හෝ මේ බණහන පරිශදේ හෝ නැත්නම් තනි තනියෙන් එක්කෙනෙක් හෝ දැන් දැනගත්ත කරදරේ කරදරෙත් එක හැප්පෙන්න යන්නේ නැහැ. කරදරෙත් එක්ක ඉන්නවා. අපි ඒකට කියනවා මේක දුකසේ දරා සිටීමක් කරනවා කියලා. අන්නේම දුකසේ දරා සිටීමක් කරන වෙලාවට කොහොමද මාය හැසිරෙන්නේ? කොහොමද බුදුරජාණන් වහන්සේ අපිට ලං වෙන්නේ? කොහොමද අපේ භ්‍රමචාරී ජීවිතේ ජීුණු වෙන්නේ කියන එක තේරුම් ගන්න නම් තමාට අනාගාමී වෙලා ඉන්න ඕන. නැත්තම් තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ වැඩ කරන්න ගියාම, භාවනා කරන්න ගියාම බාධා එනවා කියලා. ඉතින් ඒක නිසා ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මම මේ කසක සූත්‍රය ඇහුවට පස්සේ ටිකක් ඊට වැඩිය කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එහෙම කර කර ඉන්නකොට මාර බුදුරජාන් වහන්සේ පිළිසෙට බණ කියලා පිළිස හොඳට කන් යොමාගෙන අහගෙන ඉන්නකොට මාර්යා එනවා වේශයක් පවාගෙන. මෙතෙන්දී එන්නේ ගොවියෙක් වාගේ. ඒ ගොවියා මඩ තැවරිච්ච කකුල් දෙකේ යුක්තව ත්‍රිවිධක් අතේ තියාගෙන මෙහෙම බණ කියා ඉන්න තැනට එකපාරට කඩාවැදිනවා. කඩාවැදලා අහනවා මහාන මගේ හරක් දෙන්න දැක්කද කියලා. එයා මේ හරක් බාන ලියලා බත් ටිකක් කාලා දැන් හරක් හොයන්න ඇවිදිනවා මේ. ඒතර බුදුරජාණන් වහන්සේට තේරෙනවා ඒ කාන්තේම මේක මේ පිරිසකේ ඔළුව ව්‍යවුල් කරන්න ආපු එකක් අන්දබන්ද කරන්න ආපු එකක් කියලා උඹට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහනවා. එතකොට මාර්යා දැනගන්නවා මාව අඳුරගත්ත වෙන්නේ නැති කියලා. ඒක තමයි එයාගේ හැටි. අපි කරදරයට මුහුණ දෙනවා. කරදරයට කලබල වෙන්නෙත් නැහැ. කනකාට වෙන්නෙත් නැහැ. සතුටුස වෙන්නෙත් නැහැ. ඒත් දැන් මේ බුදුහාඳුරු ඉඳද්දිම මාර්යා බුදුජානනාංශය සඳහන් කරනවා පාරම්බාලා මහානුඹ දැනගනින් ඔය ඇස් දෙකත් මගේ, ඔය ඇහැට පේන රූපත් මගේ. ඒකට ඇහැ රූප ඇහැ රූප බලන හිත අපි ඒකට චක්කු විඥානය කියලා කියන එකත් මගේ. ඔය ඇති වෙන ස්පර්ශයත් මගේ. ඔබමයින් කොහෙන් ගිහිල්ලා ගැලවෙන්නද කියලා. ඔබට දීලා තියෙන කන් දෙකත් මගේ, ශබ්දත් මගේ, සෝත විඥානයත් මගේ. ඒ වගේම ඒන රූප බලනෝනේ දැන් සද්ධාහනවා කියලා අපිට තේරෙනවනේ ස්පර්ශය ඒ සමහර කෙනෙක් තේරෙන්නේ නැහැ කියලා මම බලන රූප වර්ණ සද්ධාන කියලා බොහොම ඉක්මනට මාරු වෙනවානේ. නමුත් ඒ ස්පර්ශය එතන විශ්මතු වෙනවා. ඒකත් මගේ නම් ඔබ මයෙන් කොහෙන් ගැලවෙන්නද කියලා. කනත් මගේ, ශබ්දයත් මගේ, දිවත් මගේ, රසත් මගේ, නාසයත් මගේ, ගඳත් මගේ, කයත් මගේ, කාය ස්පර්ශයත් මගේ, හිතත් මගේ, හිතවිලිත් මගේ. ඒ නිසා උඹට කොහොමඩක්වත් ගැලවෙන්න බෑ කියලා. ඊට පස්සේ මේ මේ බුදුසසුනේ ලස්සනට මාහරයත් එක්ක මේ දෙබස පවත්තද්දී මාහරය එක පයෙන්ම පාපව ගන්නෑ. එයා බුදුජානක සඳහන් කරනවා යං වදಂತಿ මමන්තිච යෝ වදಂತಿ අහම්පිච. එතේතේ මනෝ අත්ති කොහින් සමන මොක්කසීති. ඔබ යමක් මමයේ කියලා කියා ගන්නවා. දැන් අපි හිතනවානේ මේ කය මගේ එහෙම නැත්නම් මේ මේ හිතවිලි මගේ එහෙම නැත්නම් එන කරදර දුක් එහෙම නැත්නම් මේ භාවනා මනස්කාරය මගේ කියලා එහෙම හිතන කිසිම කෙනෙකුට මාර්ගෙන් ගැලුමක් නැහැ. ඒ වගේම මගේ සන්තකේ මට මේ මේ දේවල් තියෙනවා. මම මේ ඇඳගෙන ඉන්න සිවුර මගේ. මම මේ අල්ලගෙන ඉන්න වටාත්ත මගේ. මගේ දරුවෝ මගේ. මගේ ගේ මගේ කියලා අපි යමක් මගේ වශයෙන් පවත්නවා නම් මගේ ශාන්තිකේ පවත්තරනවා නම් ඒ ශේරමත් මේ බඩ කවුරු හරි මොනිට කරන්න ඕනේ හැම වෙලාවෙම කට් වෙනවා ආපහු මියුට් වෙනවා එනිසා මොනිට කරන්න එහෙම වෙනවනම් මේ කොහොමද මගෙන් ගැලවෙන්නේ කියලා ඒක බුදුරජාණන් කියනවා යමක් යමෙක් කියනවනම් මම කියලා මම එහෙම කියන්නේ යමක් මගේ කියනවනම් මම කියන්නේත් නැහැ මියුට් කරලා තියෙනවා මියුට් වෙලා තියෙනවා හරි. මමත් වෙන්නේ හැබැයි කවුරු හරි කියනවනම් මේ ශරීරය හෝ මේ වස්සෝ මගේ කියලා උන්දට ගිහිලා කියපන්. ওই બોලේ මට දැම්මට හරියන්නේ නැහැ කියලා. ඉතින් අපිට තේරෙනවා විශේෂයෙන් මේ වගේ පැත්තකට වෙලා බණ භාවනා කරගෙන ඉනකොට ඒ මතුවෙන කරදර කියන්නේම භාවනා හරියයි කියන එකයි. හරියන වෙලාවට මාර්යා මොකා කරි ළඟ පන්දුවක් එවන. සංගබන්දෝක ආපු ගමන් අපි ඒකට කලබල වුණොත් හෝ ඒක හොඳ දෙයක් කියලා සතුටු වුණොත් ආයෙ මාරයට අහු වෙනවා. අපි කරන්නේ මාරයා ඉන්න බව දන්නේ අපි හිතන්නේ මේ මොකක් හරි පෙරකල අකුසලයකට කාපු කෑම නිසා එහෙම නැත්නම් මේ ඍතුගුණය නිසා එන තමයි හිත විශ්චිත නිසා මේක වුණා කියලා. ඒක සාධාරණයි. නමුත් මාරයත් ඉන්නවා. එයා කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ පිරිසක් ලස්සනට හසුරුවගෙන යද්දී මේ විදිහට බාධා කරනවා. ඉතින් අපි මේක භාවනා ජීවිතයට කිට්ටු කරගත්තොත් භාවනා කරන්න ගිහලා වර්ධිනවයි කියන්නේම හරියම. මොනම දෙයක් ඇවිල්ලා නීවරණයක් ඇවිල්ලා හෝ මොන කරදරයක් වෙලා හරි භාවනා ගැන හරියම. හැබැයි හරි ගිය වෙලාවට විශේෂ කරදර ටිකක් තියෙනවා. විශේෂ දැනගන්න පුළුවන් ලකුණු ටිකක් තියෙනවා ඔක්කොම අවාසිදායක සිස් කියලා හිතන කරදර. අන්න ඒව ආවට පස්සේ හිතනරක් කරගත්තොත් මායයට අහු වෙනවා. හිතනරක් කරගන්න නැතුව ආපු කරදරයට මුණ දීලා මම මේට වැඩිය කරදර විඳලා තියෙනවා. උඹ කරදරයක් මේ ආවේ මම ඒචීටි බලනවා කරදරේ තියෙද්දිම කරදරේ යටපත් කරලා හෝ කරදරේ පැත්තෙන් පැත්ත දෙපැත්ත තියාගෙන මට සතිය තියනවාද කියලා. ඉතින් අපි ගොඩාක් මේ වෙනකොට කමඨාන් සුද්ධ කරන අවස්ථාවල <clears throat> එනතන ධර්ම සාකච්ඡාවල සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒක කරන්න බෑ කියලා තමයි අපි නිතරම කියන්නේ සද්ද එනකොට භාවනා කරන්න බෑ. හිතවිලි එනකොට භාවනා කරන්න බෑ. වේදනාව එනකොට භාවනා කරන්න බෑ. ළඟ ඉන්න කට්ටිය කහිනකොට භාවනා කරන්න බෑ. ළඟ ඉන්න කට්ටිය බාධා කරුවොත් භාවනා කරන්න බෑ කියලා අපි අර එන බාධාවට අදුත්ත මනසක් ඇති කරගන්න. නැදකින් කියලා හිතනවා අපිට. නමුත් අපි මේ බණෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කිවරලා පිටික ධර්ම සාකච්ඡාවක් කරන බලාපොරොත්තු වෙන්නේ කරදරේ ආවට පස්සේ අපි හිතමුකෝ භාවනා වාඩි වෙලා ඉන්නකොට කියලා ඊ අපි හිතියේ අගලවත්තේ. අගලවත්තේ ඉන්නකොට මේ පරියන්කයක් ගහගෙන ඉන්නකොට ඒ පොඩි ළමෙක් කරදර කරන්න ගත්තා. ඒකට ඒ අම්මා ඒ ළමයාත් අරගෙන එළියට ගියා. එළියට ගියාම මොකද ඒ ළමයා එහි පැත්තට දුවනවා මේ පැත්තට දුවනවා කෑ ගහනවා අම්මේ අම්මේ අම්මේ අම්මේ කියලා. ඒකට භාවනා කරන්න ආය වාර්තා කරා පස්සේ මේ පොඩි දඩුවේ කටහඬ නිසා ශබ්ද නිසා මට භාවනා කරගන්න බැරි වුණා කියලා. එතකොට කුස්සියේ මොනවද මිරිස් බදිනවා. මුළු ශාලාවටම දුම වැදුනා. ඔක්කොමලා කයින්. ඒකත් බාධා වෙලා තියෙනවා. ඉතින් ඒ අනම්මනන් දේවල් අපිට බාධා වුණා කියලා ඒ බොහොම ලස්සන රචනා <clears throat> ශබ්ද කරලා තියෙන සමහරු කියනවා එහෙම ළමයා කෑ ගැහුවට අම්මේ කියලා උස්ම ගන්න එක නතර වෙලි නෑනේ. මම වාඩිලා හිටියට හුස්ම ගන්නවනේ. ඒ වගේම <clears throat> කැස්සක් ඇවිල්ලා උගුර කහනවා. කහන්නත් කයින්නත් මොකද වාගේ මොකද කට්ටියට බාධා වෙනවනේ. දැන් ළමයෙක් නෙවෙයි කෑ ගන්න මමනේ කහින්නේ. ඒක තියෙද්දිත් බැලුවොත් හොඳටම උගුර කහනවා. මේ මිනිස් බදින කඳට හුස්ම ගන්න එක නතර වෙනවා. හුස්ම ඉන්නේ තියෙනවා. ඉතින් අපිට ඒක මතක් වෙනවා නම් අපි කොච්චර භාවනා කරලා තියෙනවද තියෙනවද කියලා බලන්න. භාවනා කරනකොටම කරදර එනවයි කියලා කියන්නේ දැන් යන්තම් අරමුණට මුලිච්ච වෙලා සතිය පිහිටුවලා හරියට තනි රේල් පිල්ලේ ඇවිදිනවා වගේ අපි බැලන්ස් කරගෙන ඉන්න වෙලාව. ඒක පොඩි පොඩි කරදර ආපුවාම අපි හුස්ම බලන වෙනුවට කරදරයට දෙස් දෙන්න පටන් ගත්තොත් ඒව නැත්තම් භාවනා කරන හරි පහසුවක් දැනෙනවා. ආලෝකයක් දැනෙනවා. ඔන්න සවැත්තුවර පේනවා. ජේතවනාරාමේ පේනවා. එහෙම නැත්තම් මල් වට්ටියක් පේනවා. එතෙන් මෙරිච්ච අත්තම පේනවා. ඉවුවනම් හරි වටින දෙයක් කියලා ඒකට හිත ගියොත් හුස්ම ගන්න බවත් මතක නැහැ, සතියත් මතක නැහැ. ඉතින් ඔක්කොමත් තියේදි මම හුස්ම ගන්නවනේ. හුස්මත් තියෙනවා මේ කරදරේ ටිකක් බරපතලයි. හිත ගන්න සුළුයි නැත්නම් හිත අවශ්‍යන සුළුයි. මට බැරිද මේ ඇස්සේ හුස්ම ටික දිහා බලන්න කියලා බැලුවොත් කිසිම කෙනෙක් මගේ මේ අවුරුදු 50 ජීවිතේ පෙරදි පෙරදිලා නැහැ කවුරක්වත්. බැලුවොත් හුස්ම තියෙනවා. ඒකට අපි කියන්නේ හොරා පොලිෂ් කර්මයි කියලා. කවුරු හරි කරදර කරද්දී හුස්ම දිහා බලන. සක්මන් කරගෙන ඉන්නේ බල්ලෝ එහෙම දුවනවා. කුරුල්ලෝ මල් සමනල්ලු පොළේ වැලි ගැට යනවා. ඉතින් හරි කරදරයි. නමුත් ඒ කරදර තියෙන වෙලාවේ සක්මන් නතර වෙනවද බලන්නකො. සක්මන යනවා. අපි <coughs> එන කරදරේට කරදර බැන බැන මේ ඒවත් එක්ක ව්‍යවෘත වෙනා මිසක මම මේ වෙලාවේ සක්මන් කරනවාද කියන එක බලන්න කිය කිසිම කෙනෙක් මම දැකලා නැහැ පැරදිලා තියෙනවා. මේ බැල්ම තමයි අවශ්‍ය කරන්නේ. ඒ ඒ දෘෂ්ටිය තමයි අවශ්‍ය කරන්නේ. ඒ මයින්ඩ් සෙට් එක තමයි ඕන කරන්නේ. ඉතින් ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ හරියට ඔක නියම හුඟක් වෙලාට කියලා දෙනවා. කියලා කියනවා යම් කිසි කෙනෙකුට එහෙම සක්මන් කර කර ඉඳද්දී බාධාවක් ආවා. එනතම් වාඩිලා ඉන්න වෙලාවේදී මොකක් හරි බාධාවක් ආවා. ආපෙලා දෙයා මේ බාධාව ගැන හිත ව්‍යාපෘත කරගෙන මෙතන කරන්න බෑ මේ ගුරු වහන්සේ හරි නෑ මේ කමඨාන හරි නෑ මේ මධ්‍යස්ථානේ හරි නෑ කියලා ඉතින් හිත කතන්දර හදනවනේ. ඒ වෙනුවට මට මේ ඕනනම් සක්මන කරන තියා හොරහෙන් බලන්න පුළුවන්. නැත්නම් වාඩිලා හුස්ම ගන්න තියා හොරහෙන් බලන්න පුළුවන්. ඒක ඒ ගෝලයට කරන්න බැරි නම් ඒ ඒ යෝගාවචරයට කරගන්න බැරි නම් ඒකේ යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි තන්නේ කර ගුරුවරගේ වැරද්දක් කියලා. මේක කියලා දීලා නෑ ගුරුවරයා. මේක කියලා දෙන්නත් බෑ ඉතිහාස භූගෝල පන්ති වරහම පන්ති වල ඉස්කෝලේ. ඉස්කෝලේ ගන්නන්නේ තනිකර බොරු. කිසිම මේ වගේ ජීවිතයට සම්බන්ධ දේවල් නෙවෙයි. බුදුහාමුදුරුවෝ තාමත් ඉන්නවා වගේ. ධර්මයේ පණ තියනවා වගේ. ඉතින් ඒතියෙද්දි මෙයාට අඩු ගන්න වාර්තා කරගන්න පුළුවන් වුණොත් මම ඉඳගෙන හිටියේ මට කැස්ස ටිකක් සැරට ආවා. නැත්තම් සද්දේ සැරට ආවා. ඒක හරි ප්‍රකටයි. නමුත් බණ අහපු නිසා අපිටත් චින්තාමය ඥාන තියෙන තේල හුස්ම ගන්නවද කියලා මට බලන්න ගියා. ඒකට හුස්ම ගන්න එක බොහොම සියුම් සංඥාවක්. අර කරදරේ ටිකක් ගොරෝසු සංඥාවක්. එතකොට ඊබේ ස්වභාවයෙන්ම ඒ ගොරෝසු සංඥාවට යනවනේ කියලා ලියන්න පුළුවන් නම් එනම් ගුරුවරයා දිනවා. ගුරුවරට කියන්න පුළුවන් එතකොට ඒ වෙලාවේදී අපේ හිත කරදරේ පස්සේ තමයි දුවන්නේ. අර නිවන් දකින්න අරමුණක් තියේදී ඒක සියුම් කියලා ඒකට හිත යන්නේ නැහැ කියලා මම දන්නවා. මෙන්න මේකට මාර්යා බයයි. මේකට මාර්යා බයයි. ඉතින් ඒ අවුරුදු 80 ගණන් කියලා ඉන්නකො මම මේ දිගටෝ මේ කටයුතු කරගෙන යනවා භාවනා කරනවා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා බණත් කියනවා හැබැයි මටත් එහෙම 100 100ක් කියන්න බෑ. මම තේ පන්දිශාසික බණ ඇහුවට පස්සේ මට හිතෙනවා අපිට වෙදී භාවනා කරපු කෙනෙක් ඉන්නවනම් එයා කියන්නේ මේ කරදරේ ආවයි කියන්නේ භාවනාව මුදුපත් වෙලා. භාවනාව එල්ල වෙලා. භාවනාව මුලිච්ච වෙලා. භාවනාවට හිත ආපాతගත වෙලා. එතකොටම බාහිරින් කරදරයක් එන එක භාවනාවෙම කැලල. ඒක හරියමක් විදිහට දකින්න පුළුවන් නම් ඔන්න ගුරුවරයා දිනු. ඒ විදිහට බලන බැල්ම ඒ විදිහට මේ තමන්ගේ වාසියට ප්‍රසිද්ධ නැති වුණත් මූල කර්මස්ථානේ සරණ යෑම මූල කර්මස්ථානේ සමාදන් වීම කරන්න නම් වාඩි වෙනකොටම මේ කියන මයින්ඩ්සෙට් එක මේ කියන අන්වේ ඥාන මේ කියන ණය විපස්සනාව තියෙනවා වැරදුනට කමන්නේ ඒක විතරයි අපිව බේරගන්නේ අපි කොච්චර භාවනා කරලා තිබ්බත් එන පොඩි දෙයකට හරි හැප්පිලා චෝදනා කරන ස්වරූපෙට ගියොත් ඒව පිළියම් කරන්න ගියොත් හුඟක් හරියනවා භාවනාව වර්ධිනවා. සතිය වර්ධිනවා. මූල කර්මස්ථානයේ අසරණ වෙනවා. ආපු බාධාවට තමයි අපි පෝර දාන්නේ. ආපු බාධාවට තමයි අපි ආහාර දෙන්නේ. ඒක තමයි පත්තර කියවනවා කියන්නේ. පත්තර වල තියෙන්නේම ඔන්නේ විජේට හිත ව්‍යාවෘත කරලා වෙන දේවල් වලට ඒක දිගේ ඇරියා. ආණ්ඩුවක් කරන්න බෑ කවදාකවත් ඕක නැතුව. ආණ්ඩුව ඉඳපු ගමන් ප්‍රවෘත්ති මවනවා. මවල මේ මිනිස්සුන් කණ්ඩ නැති ප්‍රශ්න, බොණ්ඩ නැති ප්‍රශ්න අමතක කරලා ඒ මිනිස්සු පත්තරේ කියවල බඩ පුරව ගන්නවා. එතෙන් ටෙලිවිෂන් බලනවා. එතෙන් ටෙලි ඩ්‍රාමා බලනවා. එතෙන් නවකතා කියවනවා. එතෙන් කවුරු හරි කියන වල්පල්ලි හැල්ලකට හිත දානවා. ඉතින් ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඕකට කියන්නේ මං ජඩ මාධ්‍ය කියලා. කිසිම විලිලැජ්ජාවක් නැති මාධ්‍ය. අද විතර ඒක සිංහල ඉතිහාසයේ මිනිස් ඉතිහාසයේ කවදාකවත් හානි කරන යුගයක් ඇවිල්ලා නැහැ. රට පිළිහිලා තියෙන එක වෙනම කතාවක්. යෝගාවචර දැනගන්න ඕක නෙවෙයි කරන්න තියෙන ඔක්කොම තීදී හුස්ම ගන්නනේ. ඔක්කොම තීදී අපි ඇවිදිනවනේ. ඇවිදිනකොට මොන ප්‍රවෘත්ති තිබුණත් මොන ඔළුවේ <coughs> බරක් කරදරයක් ජීවන ධර්මයක් තිබුණත් පරිඋත්ථානයක් තිබුණත් වරින් වර මම දැන් ඇවිදිනවා ඉතින් ඒක පෙන්නකොට ඒක විස්තර කරනකොට සර්වචන් වහන්සේ උපක්ලේශ සූත්‍රයේ මහණි <clears throat> මමත් ඇවිදිනකොට මගුලේ මට කකුලේ ගල් ඇිනවක් දැනෙනවා. පොළවේ විෂමතාවයේ තේරෙනවා. සමබර නැතිකම තේරෙනවා. මම එතකොට දන්නවා මේ භාවන හරිය නිසා තමයි මට කකුලේ ගල් ඇිනව දැනෙන්නේ. ඒක බාධාවට ගන්න එපා. ඕක බැලුවේ නැත්නම් ඔන්න ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න මතක් වෙනවා. ග්‍රාම සංඥාවල් එනවා. ප්‍රවෘත්ති එනවා. নাනා ප්‍රකාර ඇවිල්ලා හිත රෝන්දේ ඇවිදිනවා. ඇවිදලා දේම හෝ ආයතන අරමුණටත් එනවා. ඉතින් ඒ විදිහට මොන කරදරයකට ගියත් නැවත අරමුණට එන එක ටිකක්කල් භාවනා කරපු එක්කනට එච්චරම අරුමයක් නෙවෙයි. එයාට ඒක දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී ඒක වාර්තා කරන්නේ නැත්නම් ගුරුවරයාට මේක කියලා දෙන්න හම්බ වෙන්නේ නැහැ. වාර්තා කරන්න නම් අපි බණ ඇහුවට භාවනා කරාට ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. අපි ළඟ උපත්යෙම ලැබිච්ච දායාදයක් තියෙනවා. ධර්ම ජන්ම දායාදයක් ඒ කැරකුණාට ආපහු හිත කොහොමදත් නැවත ගෙදර එනවා. කොච්චර වෙලා යනවද නැවත ගෙදර එන්න ගෙදර එන්න පිට ගියේ හිත නැවත අරමුණට වැටෙන්න කියන එක කියන්නේ රෙසිලියන්ස් කියලා නැත්නම් හිත සුවපත් වීම කියලා. ඒ සමහරුන්ට ගොඩක් වෙලා යනවා. කැරකිලා කැරකිලා කැරකිලා තමයි අපව වෙන්නේ. නාපු කෙනෙක් නැහැ. එනවාමයි. මේක ගිය ගමන්ම දැනගෙන මේක මගේ දෝෂයක් නිසා හෝ කර්ම දෝෂයක් නිසා හෝ මායя දාපු දඟපන්දුවක් නිසා හෝ හිත පිට ගියා කියලා දැනගෙන අත් බැලුවොත් පිට ගියේ හිතේ ඉඳද්දිම පිට ගියේ හිත දිහා දැනගෙන බැලුවොත් ආපහු අරමුණට යන්න මෙලෝ බාධාවක් නැහැ. තියෙන තකතිරුකම විතරයි. තියෙන්නේ ওই බාහිරේ තියෙන මේ අනම්මනම් වල තියෙන තෘෂ්ණාව විතරයි. ආපහු එන්න බැලුවොත් එයාට පුදුම සතුටක් එනවා. මම ශාසනය කරන කෙනෙක් මේ කෙලෙස් වලට වැඩිය මගේ සතිය බලවත්. මරින් මර හෝ මට නැවත අරමුණට දාගන්න පුළුවන්. හැබැයි ඒක ඒ ටෙක් වෙච්ච ටික බුදුරජාණන් වහන්සේ පියවර තුනකින් පෙන්ලා දෙනවා. හිත පිට ගියාම මගේ හිත පිට ගියා කියලා සරති කියලා ඒක තේරෙනවා අපිට මම අරමුණේ නෙවෙයි ඉන්නේ. මම මේ ආපණයක් දාගෙන සක්මන් මළුව මැදලා අතු ගාලා සක්මනට වැඳලා සක්මන් දිගේ සක්මන් කරනකොට මම දන්නවා හිත තියන්න ඕන තැන. නමුත් ඒ වෙලාවේ හිත නෑ හිතන. අරමුණේ නෙවෙයි. අන්න ඒක දන්නකම් ඒක කර්මකාරකමක්වත් කාලකන්නිකමක්වත් උපපති දෝෂයක්වත් නෙවෙයි. ඒ හැටි මම දැන් ඉන්නේ අරමුණේ තියෙනවයි කියලා දැනගන්නවට වැඩිය විචිත්‍ර භාවයක් කුසලතාවයක් තියෙනවා මම දැන් අරමුණේ නැහැ කියලා දැනගන්නේ. අපි ඒකට සාමාන්‍ය විවහාර භාෂාවේ අපි කියන්නේ අසතිය කියලා. සත්‍යමත් වෙච්ච කෙනාට විතරයි අසතිය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. එයා හිතන්නේ මේක වැරද්දක් කියලා. එයා ඒක කුණු බල්දියට දාන. මගේ හිත පිට යනවා. නෑ මේක ලියන්න පුළුවන් නෝ. මම හිතේ සක්මනේ මං කකුලේ වමේ දකුණේ පොළොව වැදෙනලි බලබලා හිටියා. මගේ හිත පිට ගියේ සද්දයකට. මගේ හිත පිට ගියේ රූපයකට. එහෙම නැත්නම් මගේ හිත පිට ගියේ වේදනාවකට කියලා ඒක ලියන්න පුළුවන් නම් ඒ රචනය උත්කෘෂ්ඨ රචනයක්. ඊට පස්සේ එයා හිතනවා වෙනදනම් මම මේක හිත පිට ගියාම මම ඒක යට ගහලා ආපහු අරමුණට හිත ගන්න බලන්න දැන් නැහැ. දැන් දන්නවා මං ආවා හක්මන බෑ පිළිමැද්දා අමදුවා මං සිල් අරගෙන ඉන්නේ බාපණයක් දාගෙන ඉන්නේ මගේ හිත පිට ගියා මම මේක දැන් බොහොම සතුටින් බාර ගන්නවා බණ අහපුගේ ප්‍රතිඵලයක් තමයි භාවනා කරපුගේ ප්‍රතිඵලයක් තමයි සාකච්ඡා කරපුගේ ප්‍රතිඵලයක් තමයි මගේ හිත දැන් <clears throat> ප්‍රසස්ස ආරමුණේ මූල කර්මස්ථානයේ සම්පයි නෑ මේක ජීවරණය කරලා බලනවා මම මෙතෙක් කල නොදැක්ක මගේම තිබිච්ච කුසලයක් මම දැන් උත්ප්‍රේරණය කරලා අරගෙන. මට දැන් පේනවා මගේ හිත අරමුණේ නැහැ කියලා. කලබල වෙන්න එපා. කලබල වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. මොකද මම කරපු දෙයක් නෙවෙයිනේ ඒක. ඒක සිද්ධ වෙච්ච හැබැයියක්. මේ සිද්ධ වෙච්ච අපේ වචන කියන අවාසනාවක් දැන් නෑ මේක වාසනාවක්. ඒක දැනගෙන ලියන්නත් ඕනේ. ඒ වගේම විවරණය කරලා දැනගන්න ඕනේ. මේව තමයි මේ ස්වාමීන් වහන්සේලා අපිට කොච්චර දෝ කියලා දෙන්නේ. අපිට මේක හිතවදින්නේ නැහැ නේ. අපි දන්නේ භාවනා කරන්න ගියාම කරදර නැති ලෝකයක් හම්බ වෙයි කියලා. එහෙම ලෝකයක් බුදුහාමුදුරන්ටත් ලැබිලා නැහැ බුදු වුණාට පස්සේ. මාරේ ඇයි නැහැටි බලන්නකො. වැඩි කරන යනකොට මිනිහා කුවියෙක් විදියට ඇවිල්ලා මඩ ගහගෙන කෙවිලක් අතේ තියාගෙන මහන මගේ හරක් දෙන්න දැක්කද කියලා. බුදුරජාණන්සේ ඵලයන් යන්න මෙතෙන් දෙන්න බෑ මේ බණ කේන්දර කියන්නේ උඹට මිනිස්සු මිනිස්සු නෙවෙයි මාරයෝ මාරය කියලා කියන්නේත් නෑ හරක්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. එතකොට මාරය දැනගන්නවා කැව්වෙත් නැහැ, බැන්නෙත් නැහැ, ප්‍රතිගත්තෙත් නැහැ. මම අඳුරගත්තයි කියන. ඒතර කියනවා මහාන ඔබ දැනගනි. ඔය ඇස් දෙකත් මගේ, රූපත් මගේ, චක්කු විඥානයක රූප වදන හිතත් මගේ, ඒ ස්පර්ශයත් මගේ නම් ඔබ මයෙන් කොහෙන් ගිහිලා ගැලවෙන්නේ කියලා. ඊට පස්සේ ඒක පින්දාර්ථය තමයි මාර්යා කියන්නේ මේ මම කියන්නේ නම් කවුරු හරි. මොකක් හරි අල්ලන්න. එතන මේ මගේ වස්තුව, මේ මගේ වශයේ පාත්‍රන දේවල් මගේ බූදලේ කියලා කියනවනම් උන්දටම කවදාකවත් ගැලවුමක් නැහැ කියලා. ඒකට මම බුදුදහම කියනවා මම කියන කෙනෙක් එහෙම කියන කෙනෙක් නෙවෙයි මම. මේ මේක මම කියාගන්නේ නෑ මම. මම කතා කරන්නේ බණ කියමනේ අදහසෙන්. ඒ වගේ මං සත්‍යකේ මොකුත් ඇත්තෙත් නැහැ. මේ කියන දේවල් ප්‍රයෝජන සලකලා වැඩේ ගත්ත ගියා. එහෙව් එකේ උඹට දැනගනි මාරයෝ මම ගිය පාරේ හුලඟක්වත් උඹට අල්ලන්න බෑ. එහෙම කියන මිනිස්සු මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ බාල අන්බාල ජනතාව. උන්ට ගිහිල්ලා ওই දේ කියපන්. උඹ එතකොට ඒකේ රජ වෙන්න පුළුවන්. මෛත් එක්ක ওই දේ හරියන්නේ නැහැ කියලා. ඉතින් එහෙ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි අදහන්නේ. ඒකනේ අපි මේ පිළිමයක් යන වඳින්නේ. ඉතින් මේ වැඩේ බුදුන් හිතියට පිළිම හැදුවට එහෙම නැත්නම් ගරු කරාට කලබලයකදී එන කරදරෙත් එක්ක හැප්පිලා ව්‍යවෘත වෙන්නේ නැතුව ඒ වෙලාවේ මට ඉන්න ඉරියව්ව හරි හටවි ධාතුව හරි ආ වායෝ ධාතුව හරි ගන්න පුළුවන් නම් ඒක තමයි බුද්ධ ජානක අපිට මේ හරහා දෙන පණිවිඩය මායя එතකොට කකුල් දෙක අසින් අපි රිංගලා යනවා. අපි ගිය පාරේ හුලඟක්වත් මායයට හම්බෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමස කියනවා මේ විවරණය කරද්දී උත්සාහීකරණය කරන්න කියලා. කැපිපේන විදිහට චර්චේ ගත කරන්න ඕන කෙනෙකුට කියන්නේ උඹලා මේ අරකට මේකට ව්‍යාවෘත වෙලා හිටියට උඹලාගේ දෝෂයක් නෑ. ඒක උඹලාගේ ගතිය. මගේ ගතිය ඒක නෙවෙයි. මගේ ගතිය බුද්ධ ගතිය. මගේ ගතිය මායයක් දැකපු ගතිය. මම මේක මතු කරලා පෙන්නනවා. ඉතින් මට හරියට දොස් කියනවා. දොස් කියන කියන්නේ තරහට නෙවෙයි. උපවාසලේ ඉති අරණ්‍ය ගත වෙලා පැවිදි වෙලා සිවුරක් දාගෙන ඉන්නකොට උපවාසලව කරන්න පුළුවන් වුණාට අපිට ධර්මල්ලෝ ඉන්නවානේ. අපිට මේ බිස්නස් කරන්න දෙනවානේ. අපිට මේ sannivedana වැඩ තියෙනවානේ. ඒසෝ ඔය වහන්සේ කියන දෙක ලෝකෝත්තර පැත්තෙන් ඇත්ත. ඒකට අපි ඉන්නේ ලෞකික ජීවිතේ කියලා. ඒගොල්ලෝ හිතන්නේ අපි මේ ඉස්වායිස බාගත්ත ගමනින් නැත්නම් සිවුරක් දාගෙන කැලේ තින්නේ නිසා අපේ හිත එහෙම නැහැ කියලා. අපිත් ඉන්නේ ෆයිට් එකේ තමයි. අපිත් කොයි වෙලාවෙත් ඉන්නේ ඕගොල්ලෝ ඇසුරු කරන හැම වෙලාවෙම අපිට කරදරයක්. මුතු මුඛාක් හරි එකකින් ඇවිල්ලා කෙනහන්නේ කෙනේ කරන්නේ මේ ඉන්නේ හැබැයි මේ අරකට මේකට කියාගෙන එන්නේ. අපි යාට බනින්න යන්න හොඳ නැහැ. උනන්දු කරවන්න යන්නත් හොඳ නැහැ. ඒ උඹලගේ ලෝකෙනේ. උඹලා මේ භෞතික දෙයක් අල්ලන, ලෞකික දෙයක් අල්ලන. ළඟ අපිත් ඉන්නේ හරි අමාරුවක. අපිත් ඉන්නේ කඹේ විදින ගමන්. අපිත් ඉන්නේ මේ තනි පීල්ලක විදින ගමන්. නැත්නම් හරහරටි පුවක් ගහක විදින ගමන්. එතකොට මේ කට්‍යත් එක්ක මේ සම්බන්ධතාවය කියන්නේ ඔයගොල්ලෝ තමයි මාරය කියන්නේ. මූලරෝ මම කියන්නේ. තොපි තමයි මාරයෝ. අපි දැනගන්න ඕනේ මුන් විතරහ කරගන්න හොඳ නැහැ. අනිත් අඳුම වතුර ටිකක්වත් ගෙනත් තියෙන එකක් නෑ. මේ ආමුදුත් එක මොන මගුලක්වත් වහන්න බෑ. වඳින්න ගිය දේවල් ඉහි කඩ වැටෙනවා වගේ කියන්නෙත් බන ඕකටමයි, බනින්නෙත් ওই විදිහටමයි. මොන කරදරයක්ද උන්නේ අතල්ලා කන්න බොන්න නැතුව වේල මෙල්ල ගියාවයි කියලා තාන්නේ අලීද තියෙනවා. ඒකත් හොඳ නෑ. ඒකත් හොඳ නෑ. ඥානාරාම සංසය අවුරුදු 25ක් අරන්නේ හිටියා. අරන්නේ හැම වෙලාවෙම හරි විවේකයෙන් ඉන්නේ. මම පස්සන කරපු නිසා මන් දාලා බෝඩයක් දාලා දෙනවා පිටිපස්සෙන් කතාව කෙටි කරන්නයි කියලා. කාටවත් හම්බෙන්න දෙන්නෙම නැහැ. ආවනේ ටික වෙලාවක් යනකොට කවුරු හරි ස්වාමීන් කයිල කියනවා ඇති ඈ. දුසාංශිත වෙහිසයි. කතා කරවන්න එපා. අනාගතපින්නික සිතුම කවදාකවත් යන්නේ නැහැ බුදුහාමුදුරු හම්බෙන්න. ඒත් බුදුහාමුදුරු කතා කරන්න එපා මං කියොත්. ගියත් මෙහෙම ඉස්සරහ හිටිය මුකුත් කියන්නේ බුදුජානසේ දන්නවා බුදුජානසේ මාතෘකාවක් දාලා බලනවා එයාට අනුග්‍රහ පිණිස උනන්දු කරවන්නේ නැහැ. ඒ වෙනුවට සාරිපුත්‍ර සාංශි ගාවට යනවා. මට ආනන්ද සාංශි ගාවට ගිහිල්ලා වැඳලා එයා මේ ස්ථානයේ තියෙන අඩුපාඩු ටික බලන මොනවත්ක්ම gedere නැත්තම් ගේන්න ඒ සවැත්වර ළඟ තියෙන වැවට බැහැලා වතුර කඩේට බැහැලා දෝතක් වැලි ගෙනල්ලා වැලි මළුවට දානවා. එහෙම නැත්තම් මොනවා හරි පොඩි කැවිලිටියක් කරන් ගිහිල්ලා අර පොඩි හාමුදුරුන්ට බෙදලා දෙනවා. නක්කල් පප්පා වගේ. බුදුහාමරත් එක්ක ගනුදෙනු කෙරුවේ නැහැ. ඉතින් ඒවයි උත්හානි කරලා කරණය කරලා කටයුතු කරනකොට හිතෙන්නේ මහා මරුමුස් කතාවල් එහෙම නැත්නම් අපි කියන්නේ සමාජශීලී නෑ මේ මිනිස්සු යනකට නොකිය පළනොකිය පලාපෙදනවා කියලා. ඒකෙන් තමයි අවුරුදු 25ක් උන්වහන්සේ දිස්සන වනට වෙලා හිටියේ. පස්සේ අපවත් වුණා. අපවත් වුණාට පස්සේ පත්‍රේ දැනුම් දීමක් දැම්මා. පුදුසරණ පත්‍රේ පිටුපස්තිව වීඩියෝ ලොකු ෆොටෝ එකක් දාලා ලොකු ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ දේහය දවස් හත් දෙකක් නිසන්වනේ දිනවා ඊට පස්සේ ගල්දුවට ගෙනියනවා අවසාන ගෞරවය දක්වන්න කැමති කෙනෙක් සඳහා කියලා. මිනිහ තාම තියෙනවා. කවුද හොඳට බැනලා ලියුමක් කියලා තිබුණා. තොපි ඉන්නකම් මේ ශාන්ති හම්බෙන්න දුන්නෙත් නැහැ ගැලිය කියලා හංගගෙන ඉඳලා කතා කරන්න දුන්නෙත් නැහැ. දැන් මරුණාට පස්සේ මිනිහ පෙන්නඳ ප්‍රදර්ශන කරනවාද කියලා. කොයිට වැඩි හොඳයි යකෝ සියන්නිකයි ලොකු අහඳුරෝ ඕන වෙනකොට ගිහිල්ලා මිනිසෙකුට හම්බෙන්න පුළුවන් මේක ඉන්නකන් රැකගෙන ඉඳිලා දැන් අපිට මේ මිනිහ පෙන්වන්න හතරයි ඉතින් මට ඒත් එච්චර තේරුනේ නෑ ඒක වීලුවක් කියන බව නම් තේරුණා ඉතින් එහෙම තමයි ඒ ස්වභාවය ඒ උත්සාහනිකරණය කරනකොට කියන්න ඕනේ තම තමන්ගේ වැඩක් බලාගන්න මේ අරයට වැඳ වැඳ මෙයාට ගරු කර කර ඉන්න ගියොත් වන්දින එක හැබැයි අර වැඳු ලබන මනුස්සය ගැන පොඩ්ඩක් හිතන්න එපා මොනම දෙයක්වත් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. හිටගෙන ඉන්න කොටත් කතා කරනවා. ඉඳගෙන ඉන්න කොටත් කතා කරනවා. ඇවිදින කොටත් කතා කරනවා. නිදාගෙන ඉඳදී තට්ටු කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ අවල් වැඩි දිනවා කියලා. ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ ගමනේ සානේ නිසින්නේ නිපජ්ජය. අනබිජිතං සීරිතං පෙක්ඛමානෝ ඒකෝචරේකග්ග විසාන කප්පෝ. සෙනගක් එක්ක හිටියොත් නිදාගෙන ඉන්නකොටත්, ඉඳගෙන ඉන්නකොටත්, ඇවිදිනකොටත්, හිටගෙන ඉන්නකොට තැවිලා කතා කරනවා. අනේ මුංගේ හිත නොරැදේවා, නොබිදේවා. මගේ විවිධකයටත් බාධා නොවේ කියලා මම කඟ වේනගේ තනියඟ වගේ කැලේට ගිහිල්ලා පැත්තකටලා ඉන්නවා. මේක මම රස්සාව කරන කාලේ මගේ දොරේ ගහගෙන තියාගෙන හිටියා. මේක තියෙන්නේ කග්ග විසාන සූත්‍රයේ මේක තියෙන්නේ සුත්ත නිපාතේ. මොන જાතියෙන් අයින් වෙන්න ගියත් අපි ජී සමාජශීලී සත්තුනේ කවුරු හරි දෙයක් අහලා කවුරු හරි දෙන්න සිවුරක් පොරවගෙන කවුරු හරි හදලා දෙන කාමරයකට වෙලා සේනාසනයට වෙලා පුතිමුත්ත බේසජ්ජ හරි මොකක් හරි භාවිතා කරගෙන ඉන්නවා. නැත් ඒ මිනිස්සුන්ට ලොකු ආකර්ෂණයක් එනවා. ගියෝ හරි කැමැති. බුදුජානක කියනවා මම එහෙම හිටියා කාලයක් විවේක වෙලා එතකොට රාජරාජ අමාත්‍යවරු චිත්‍ය චිත්‍ය ශාවකයෝ හරියට එනවා මාව හම්බෙන්නේ. මොකද්ද මෙයා කරන්නේ? මොකද්ද ඇයි මේ එහෙම ඉන්නේ ඇයි පැත්තට ගිහලා කියලා බලන්න. ඉතින් මේ මිනිසුන්ට දෙන්නත් ඕන සමම මේ මේ පවිවේකී කතා විරියාරම්භ කතා ටිකක් කියනවා. කරුණාකරලා ඕගොල්ලෝ ජීවිතය හැඩගස ගන්න ඕන. ඕගොල්ලෝ විවේක වෙන්න. ඒකලෙ විවේකයේ ඉන්නකොට එන බාධාවල් තියෙද්දි මූල කර්මත්තාන්ට හිත දාන්න වීර්ය කරන්න. එහෙම නැතු මේ සෙනග ඇසුරු කර කර යාළුවව සුභාසින්තර කරව ගන්නයි පිළිතුරු ගැට ගහන්නයි නානාකාර කරන්න ගියාම දෝෂයක් නැහැ. වෙන මිත්‍යාමත කරනට වැඩිය හොඳයි. නැත්නම් ඒ කරන මනුස්සය ගැන පොඩ්ඩක් හිතන්නකෝ. දෙසින් වහන්න බෑනේ. ඉතින් මේක මේ කියලා දෙන එක. කියලා දෙනකොටත් ඔහිත සෝතෝ ධම්මං සුනාති සබ්බං චේතසා සමන්නාහරිත මේ පුළු හදින්ම කන යොමාගෙන මේ බණ ඇහෙන්නේ අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් ආපු වෙලාවට විතරයි. එහෙම නැත්නම් ඒක ඕන කෙනෙක් හිතන්නේ ඒ ස්වාමීචයාගේ වාසියට බණ කියනවා. අපි කොච්චර අමාරුවෙන්ද පිළිකරක් හම්බ කරගත්තේ. අපි කොච්චර අමාරුවෙන්ද මේ ස්වාමීන් වහන්සේ ගෙන්නගත්තේ. ඉතින් ගිහිල්ලා මට කියලා පොඩ්ඩක් කතා කරපුවම මොකද වෙන්නේ? ස්වාමීචේ කකුල් දෙක අල්ලලා වෙන්දර කමන්නේ නැද්ද? ස්වාමීචේ අනේ වෙලාවේදී මං කෙස් කඩලා දාන්නම් කෙස් වලින් පාවිච්චි කරගෙන යන්න බැහැ. ඉතින් විශාල කැපකිරීම කරන්නේ තක తీරුයි. අමනයි. අවිද්‍යාවයි. තෘෂ්ණාවයි. ඉතින් මේවට අපි ආගම කියලා කියනවා. අනික් ආගම් වල මේවා ගොඩාක් මේ සුවසේවාවල් කියලා নানা ප්‍රකාර සෙල්ලම් කරනවා. බුද්ධ ආගමේ කිසි වෙනසක් නැහැ. එකම තමයි. නමුත් මං හිතුවට වැඩිය මේ අවුරුදු 30 40 මම දැකපු දේ තමයි එහෙම විවේක වෙන්න කැමැති අය ඉන්නවා. ඒගොල්ලෝ පැත්තකට වෙලා ওই වැඩි කලගෝසාවක් නැතුව වැඩේ කරගෙන යනවා. ඒගොල්ලෝ නිහඬ බණක් කියන්නේ. මේ වගේ මයික්ස් දාගෙන මේ මේ zoom දාගෙන සද්ද දාලා බණ කියන්නේ නිහඬව කලා බලාගෙන ඉන්නවා ඔය නටන්න නැතිලා නටපල්ලා මම මොනවා කරුවත් ඇවිස්සෙනවා ඔයගොල්ලෝ ඒක කැමැත්තට ඇවිස්සෙන නැත්නම් තරහට ඇවිස්සෙනවා කරබන ඉන්නවා ඒක තමයි ඔය මැටි බුදු පිළිමයක් කියලා තියෙන්නේ බුදුහාමර මොකද්ද කියනවනේ වීදුරක් දාගෙන ඉස්සරහින් මැටි මොකොත් කියන්නේ නැහැ ඒකේ තියෙන නිකන් <clears throat> නිර්මාණයක් බුදුහාමුදුරන් බලන කවදාකවත් මාව පිළිමලෙලන්න බෑ. බුදුහාමුදුරෝ අප්පටිමයි. නැත් අද කොච්චර දෝ ඒකනේ බිස්නස් වෙන්නේ. ගෑනුන්ගේ හිලිවැලි රූපයි බුද්ධ රූපයි විතර විකිනෙන්නේ නැ වෙන මොකක්වත් ලෝකේ. බලන කොච්චර බුදු පිළිම ප්‍රමාණයක් මුද්‍රණය කරනවද කියලා වෙසක් දවසට. පහුවෙන්ද වෙනකොට කුණු කාන්නේ. බුලත් කියලා ගහලා. නැත්නම් වට්ටක්කව දාන ගෙනියන්නේ මේ පිළිමේ රූප තියෙන එක තමයි. එචර හඳුකුරු බිස්නස් කරන මුස්ලිම් මිනිසෙක් ගාව ඉඳලා තියෙන්නේ <clears throat> සිංගල් බුද්ධහන් ඩ්‍රයිවර් කෙනෙක්. ඒ මිනිහා කඩේකට ගිහිල්ලා පත් කාපුවාම ඉස්සර මේ දවස්වල වගේ ඔය ටිෂු පේපර්ස් තිබුණේ නැහැ. පත්‍ර කෑලි ටිකක් තමයි කපලා දෙන්නේ අතපිරි ගන්න කියලා. ඒ අතපිරි ගන්න කපපු රූපේ බුදු පිළිමයක් තිබ්බලු. ඊටසේ ඩ්‍රයිවර්ට කතා කළේ ගෝලියකෝ අපේ මුස්ලිම් ආගමේ නබිනායකතුමාගේ රූපයක් අඳින්නේවත් නැහැ. ඒක මහා විනා විනාශයක්. ඒ අපි කොච්චර ගරු කරනවද කියනවා නම් අපි හිස් පිටියකට වඳින්නේ. පල්ලියේ මොකුත් නැහැ. ඒක මක්කම දිහාට ඇරලා මේ බලපන් අත පියන්න දීපු කොලේ. මේ සිංහල කඩේක බුදු පිළිම තියෙන්නේ. කියලා මිනිහා ඒක ගෙනියලා එයාගේ ඔෆිස් එකේ වීදුරේට දාගත්තලු. මේසේ. එළවලු මේ මේ බුදුහාමර ඉන්න තමයි මේ සඳුකුරු බිස්නස් එක යන්නේ. ඉතින් මෙයා තමයි මට මිනිස්සු කස්ටමර්ස් ලා හොයලා දෙන්නේ. ඒ මිනිස්සු කඩදාසියට ගන්නෙ පොතන්ද. මම මේකට වඳින්නේ නැහැ. මම ගරු කරනවා. මම ඒ තරම් බුදුහාමුදුරට ගරු කරනවා. අත පියන්න ගන්නෑ. ඉතින් ඒ දේ තේරුම් අරගෙන ඒක ඉස්මතු වෙන විදිහට මේ කසක සංයුත්තය හරි ගමන් නැහැ මුල් කරගෙන බණක් කිව්වා නම් හුඟ දෙනෙක් කනට එච්චර මිහිරි නැහැ. නිකන් උල්ලනින්නවා. කක්කුසියෙත් බුදු පිළිමයක් තියාගන්නවා. ශාලෙත් බුදු පිළිමයක් තියාගන්නවා. ඒක තමයි හෙළුවෙන් ඉන්නේ. ඒක තියෙන්න ඕනේ එතෙන්ද ගිහිල්ලා කරු කරන තැන. ඒ වෙනතු බුදුහාමුදුර අපේ ගෙදරට ගෙන්නගෙන හරියන්නේ නැහැ. පුරු පඬිසාන්තේ දෙන්නේම නැහැ කුටියක බුදු පිළිමයක් තියාගන්න. හැබැයි ආසයි ලංකාවේ බුදු පිළිම වලට. මොකද මේ බුදු පිළිම ඔක්කොම රජ ඇඳුම් අඳලා මේ ආභරණ දාලා වැඩ දාලා තියෙන්නේ. ලස්සන නැහැ. අපේ බුදුන් තනිකර සුදුනේ. ඉතින් මම දැනගෙන මම අරගෙන ගියා බුදු පිළිම. මොකද මේ ස්වාමීන් වහන්සේ කැමති නමක් කැමති නැහැ. බුදු පිළිම පූජා කරන්න. ඒකල කිව්වා මේ පිළිමේ මේ මේ දොස් තියෙනවා. ඒ වුණාට කියලා අද්දකින්ම අරන් ගිහිලා කබඩ් එක උඩම තිබ්බා. ඊට පස්සේ ගෙනියලා කියන්නේ බුදු ගේට. ඉතින් බුදුහාමුදුරට ගෞරව කරනවායි කියලා කියන්නේ භාවනාදී කරදරයක් ආවොහම දැනගන්න දැන් බාහන හරි ගිල්ල තියෙන එකයි මේ කරදරේ කරදරේ වගේ වැටෙන්නේ. එලක් හිතනක් කරගන්න එපා. සන්තෝෂ කරගන්නත් එපා. උඹ ඉන්නේ අරමුණ මොකද්ද කියලා බලපන්. ඇවිදින්ද ඉන්නේ, ඉඳගෙනද ඉන්නේ, ධත්ම දිනවද, නානවද, කෑම කනවද? අන්න ඒකට හිත දැම්මනම් ඒක අපි අනන්ත කරලා කියනවා. මේ කාටවත් එක්ක අලුත් දෙයක් නෙවෙයි මේක කමඨාන් වාතාවරයට ලියන්න හිතන එක. ඒක සරති විවරති උත්තානි කරුදු කියලා මේකයි මගේ ජීවිතයේ හැරවුණු ලක්ෂය කියලා ඒ අවස්ථා තුනම මේ පිටිස දන්නවයි කියලා මම හිතන මේ බණ කියන්නේ. හැබැයි ඒක දේශනා කරේ නැත්තම් කමඨාන් වාතාව වැදගත් විදියට හෙලිකරුවේ නැත්තම් පිංගෙන් සිද්ධ වෙන්නේ නැහැ. අනුමෝදන් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක මතු කරලා දුන්නා නම් මෙහෙම උනා ස්වාමීන් වහන්සේ මම භාවනා කරනදී කැසක් ආවා. මට හොඳට තේරුණා උගුරේ සෙම ගලන හැටි. මට කැස්සොත් බාධා වෙයි කියලා හිතුණා. නමුත් ඒක දරන්න බැරි නිසා මම කැස්සා. හැබැයි ඉවරෙච්ච ගමන් මට මතක් වුණා මම මේ පරියන්කේ ඉන්නේ. මම හුස්මට හිත දැම්මා. තාමත් අර උගුර කහාන ගතිය තියෙනවා. මට බලනකොට කැස්සක් තිබුණාට හුස්ම අයින් අයින් වෙලා නැහැ. හුස්ම තියෙනවා. මෙන්න මේක හෙලි කරා නම් ඒ ගුරුවරයාට හොඳටම තේරෙනවා මේ මිනිස්සයා මේ මේ බණ මේ කණෙන් අහලා ඒ කණෙන් අරපු කෙනෙක් නෙවෙයි. මේක භාවනාවට යොදවලා තියෙනවා. මම හෙටත් මේක යොදවනවා. යොදවනකොට කරදර ආවහම අපි නැත්තම් කියන්නකෝ මාරේ ආපුවාම උඹ මාරේයි කියලා කිව්වනම් එච්චරයි කරන්න ඕන. එයා සත්‍යේව අන්තර්දායයි. එයා එතනම නැතිලා යනවා බුදුහාමරම අඳුරගත්තයි කිය. හැබැයි හෙටත් එනවා. අනිද්දත් එනවා. එක තැනක එනවා සංඝයා වහන්සේලා මේ ලස්සනට බණ අහගෙන ඉන්නකොට පාත්‍ර ටික තියලා තියෙනවා වේලෙන්න හරකෙක් ඇවිල්ලා පාත්‍ර වලට අනිනවා. ඉතින් ඒක සංඝයා වහන්සේ නමක් කියනවා අන්න අන්න අන්න ස්වාමීන් හරකෙක් ආව පාත්‍ර ගහයිතු බුදුන් කියන කලබල වෙන්න එපා. ඔය මායя තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක සුමාන දෙකට ඉසලා කියපු බණේදී පංචශාලා කියන බ්‍රාහ්මණ ගමට බුදුජානනාංශයේ පින්නපාත වයින්නකොට මහරාවේශ වෙලා එක්කෙනෙක්වත් පින්නපාත බෙදන්නේ පින්නපතේ ඉස්සලා අපි පාත්‍රය හොදලා පිහන්න නැතුනේ පින්නපත යන්නේ අර දෝහතපත්තම් දෝවන ලද පාත්‍රයෙන් පින්නපතේ මොකුත් නැතුව ආපහු ආවට පස්සේ මාර්යා සාමාන්‍ය වේශයක් ඇවිල්ලා කියනවා අවසර සංසාරද දාහනේ ලැබුණේ නැහැ නේද කියලා. මොනවක්වත් කියන්නේ නැහැ. දැන් ආයෙසරක් වරින්නෝ ඔබ වහන්සේට පාත්‍රය පිළිලා දාහනේ ලැබෙනවා කියලා මෙයා ආර්දනා කරනවා. බුදුන්සේ මතක් කරලා කියනවා ඔබ තමයි ඔය දාහනේ නොදුන්නේ ඔබ තමයි දාන දෙන්න දෙන්නේ මම ආබස්සර ලෝකේ දෙවි කෙනෙක් වගේ ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වෙනවා. කියන්නේ අන්තලික්ක චරා පීටි බක්කා සයම් පබා. ආබස්සර දෙවියන්ගේ ස්වභාවය. ඒගොල්ලෝ ස්වභාවයෙන්ම ඒගොල්ලන්ගෙන් ආලෝකයක් විදිනවා නිකන් කණාමැදුරේ යනවා වගේ. අන්තලික්ක චරා ඕන තැනකින් බිම යන්න ඕන කමක් නැහැ. අහසේ යන්න පුළුවන්. ප්‍රීතිය ආහාර කරගෙන ජීවත් වෙනවා කියලා. මායя පෙරදිලා යනවා. අපි නම් කියන්නේ මේ දවස්වල හාල් නැහැ, පොල් නැහැ, තෙල් නැහැ, ගෑස් නැහැ, নানা ආකාර දේවල් කිය කියන්නේ පෙළපාලි යනවනේ. ඒව මේ හදලා ගහපු දේවල්. හාල් කියන්නේ ආණ්ඩුවේ නෙවෙයි කුඹුරු වල. වී වල. තාම හොයන් කවලත් නැහැ. එතකොට ගෙදර ගිහිල්ලා හාල් ඇටයට අතින් පවුරු ගාලා කඳ ටික හදන්න බීපියව. ඒ මෝල් වලට දාලා මෝල් වහන්සේලා වෙලා වනේ දාලා වී ටිකක් කොටා ගන්න පුළුවන් එවුන් ඉන්නවද කියලා බලන්නද? තනි මෝල කොටනවා, දෙමෝල කොටනවා, තුන් මෝල කොටනවා කියලා අහලවත් තියෙනවද? ඉතික් කර අරගෙන මෝල කොටනකොට කියන්නේ තනි මෝල කියලා. ඊට පස්සේ පළවෙනි බිමට බහන්න පළවෙනි සැරේ පොතුරි කයින් කරගන්න ටිකක් අමාරුයි ඒක දෙමෝල කොටනවා. දෙන්නේ කරන දඩබඩස් දඩබඩස් දඩබඩස් ගහනවා. තුන්වෙනි එකත් ඇවිල්ලා දඩබඩන් තං දඩබඩන් තං දඩබඩන් තං ගේ තුමෝල කොටනවා. ඒතර එක්කනා මිටි පහරවල් මෝල් පහරවල් 50ක් ගහන එකේ තුමෝල ගහනකොට මෝල් පහරවල් 10න් 20න් ෂේප්. ඊට පස්සේ ඒක විමට ගත්තා. පෙළුවා පුතු ටික අයින් කරා. ඇගිලි ටිකත් එක්ක දෙවෙනි සැරේ කොටනවා. ඊට පස්සේ වී ටික සුද්ධ වෙලා එනවා. ඒක ෆුල් බ්‍රේන් එක. මේ ග්‍රේන් එක. ඒ කියන්නේ හොඳට පිටපොත්ත තියන එක. ඕනම් දී තම්බලා පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් කැකුලෙන් හදන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවට අද මොකද වෙලා තියෙන්නේ? ඒව හිතන්න එපා මේ මායя කරන දේවල් මේ ආණ්ඩුව කරන දේවල්. ඒගොල්ලන්ට ඕනේ මිනිස්සුන්ට මොකක්ද ප්‍රශ්නයක්. ප්‍රශ්න දිගා මේ විශ්වාසනිත ඔක්කොම අමතක කරලා අරකට යනවානේ. ඊට පස්සේ ප්‍රවෘත්තිකාරයෝ ඒකෙන් ප්‍රවෘත්ති හදලා උමුත් දන්නවා මේවා මේ පොඩි පොඩි ට්‍රික්ස් කියලා. ඔයිට ලොකු ට්‍රික්ස් එල්ලම් කරන්නේ ඇමරිකාව. ඊටදී භයානක ට්‍රික්ස් එල්ලම් කරන්නේ කොමියුනිස්ට් රාජ්‍යය. මිනිස්සු හොල්ලාගෙන කාලා අපි වගේ රටවලුත් තුන් සලකන්නේ පුද්ගලයෝ විදිහට අපිවත් හොල්ලාගෙන කාලා ජීවත් වෙනවා. දැන් අපි පීටි බක්කා භවිෂා. ප්‍රීති ආහාර කරන ජීවත් වෙනවා. කීප දෙනෙක් උත්සාහ කරනවා උදේට වේල විතරක් වළඳලා දවස ගත කරන්න. නමුත් ඉන්දදී ක්‍රයිස්ට් චර්ච් වලදී මටත් හිතුණා මොකද දවල්ට කැමරට යනවයි කියන්නේ බාහනේ ගන්නවා කියන්නේ මල බරක්. ඊට පස්සේ ආයෙ දවස් පැයක් දෙකක් යනවා ඕක දිරවලා. උදේට දාන ටිකක් වළඳලා කරන්න බෑ මට මම පෙරේතයි. මම දෙවිල ඕනේ. ගෙදර ඉන්න කාලේ වේල් පහක් අක්. කුඹුරු හරි දැඳ ගියාම උදේට හොන්දට බඩ බොක්ක ඡායාව පෙන්නකම් කාලා 10 වෙනකොට හොන්දටම පාන් කාලා සම්බෝල් ටිකක් එහෙම නැත්නම් ඔය සීනි සම්බෝලයක් වගේ දාපුවාම වෙලිය වේලවඩු හුදිය ගන්නකම් කන. කාලා හුතෝ දෙක වෙනකොට බොක්ක හිදේ හිටිනවා. ආයෙ ගෙදර ගියාම රුවන්වැලි ඡාය වගේ බත් පෙට්ටක් පෙතර ඕන්න අම්ම දෙනවා. පේන්න දෙන්නෙත් නෑ කන්න. මොකද හේතුව මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා කියලා. දුවේට කාලා ඊළ දාන බඳනකොට ආයෙ හැන්දෑවේ හතර පහ වෙනකොට ආයෙ ඕනේ ගිලම්පසක් ඒක ඕගොල්ලන්ගේ ගිලම්පස එහෙම නෙවෙයි. බරපතල විදිහට තියෙනවා. ආවා පහට ආයෙත් විතර බඬ හොදාගෙන ඉවිල්ලා ආවට පස්සේ රෑ 8ට විතර ආයෙ එකක් දෙනවා. හොඳපත් වෙලක් කනවා. ඉතින් පැවිදි වෙනකොට අම්මා හරි තරහයි. මොකද මේ මට කන්න නැති වෙයි කියලා. අම්මා හරි ආසයි කොල්ලෝපත් කරනවාට. කාලේ හැදෙන්න බෑ. ඉතින් මම යුනිවර්සිටි ගියාට පස්සේ අම්මා දවස් 3ක් කන්න නැතුව හිටියලු. අම්මා දන්නවා යුනිවර්සිටි ගියාම බත්පත පොඩි ජී කොඩයි තියෙන්නේ කියලා. බත් කන ගන්න බැරිලු අතට. අනිත් එක කෝකෙදත් උඹ කොහොමද ඉන්නේ කියලා. අනේ මම ගිය ගමන් මට යුනිවර්සිටි එකේදී මේ සබ්බෝඩිනේෂිප් එකක් හම්බුණා. ස්ටුඩන්ට් සබ්බෝඩන් කියලා මාවපත් කරා <laughs> මොනවටපත් කරාද කියලා වන්දනේ. ඉතින් මම තමයි කැම බල අනිවරෙච්චාම මට ඕන තරම් කන්න. ඉතින් මං ඇවිල්ලිවලා අම්මා බැලුවා මං කෙට්ටු වෙලත් නැහැ. අම්මා කිව්වා දවසක් බැලුවා දෙකක් බැලුවා බෑ මං ඉතින් මොනව කරන්නද කියලා කෑවා උඹට කන්න හම්බෙලා. මං කිව්වා මෙන්න මෙහෙමයි. මම සල්ලි බැන්දා රුපියල් මම දැන් 540ක්ද කොහෙද බඳින්න ඕනේ මහලු පළමුව ඉන්න මාස 6ටම ඒ සල්ලි රිටර්න් කරා මට මොකද මට නිලයක් හම්බුණා ස්ටුඩන්ට් සබ්බෝඩන් කියලා කෑවා ඒ ගතිය තියෙනවා දැන් ඉතින් වයසයි මම ඒ නිසා රෙච්චරම කැමෙන් යැපෙන්න බෑ ඒකකොට නහුන බුදුබණ තේරෙනවා ලාවස වගේ බණ තේරෙනවා ඉතින් ඒ වෙලාවට බීටි බක්කා භවිෂාම කිව්වොත් එහෙම අම්මල තාත්තා පපුවේ වතුර ගන්නවා දායකයෝ කන ගන්නවා අනේ අම්මේ අපේ හාමුදුරන්ට අද දාහනේ හම්බෙලා නැහැ කියලා. නමුත් දාහනේ වළඳලා හාමුදුරුව විඳවන විඳවිල්ල ගන්නවා නම් හම්බෙච්චලා දාහනයක් වළඳුවා ඉතුරු ඒවා ගත කරන්න පුළුවන්. හැබැයි ඒකට ජීවිතය හදාගන්න තියෙනවා. භාවනා හදාගෙන තියෙනවා. හම්බෙච්චාම විවේකයක් වෙන්න. ඒ නැතු ඒක ඉඳගෙන කල්පනා කරමින් එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේකේ කාරණා දෙකයි මේ ඉස්සතු වෙන්නේ. භාවනා විදි කරදරයක් ආවයි කියලා කියන්නේ සත්‍ය දියුණු වෙලා. ඒකට ප්‍රතික්‍රියා කරන්න එපා. බාධාව තියෙද්දිත් මූල කර්මස්ථානයේ තියෙනවද කියලා බලන්න. එතකොට මායයට මූණට කිව්වාගේ තෝ මායයයි. අපි ගැටෙන්න යන්නෙත් නැහැ, ස්තුති කර බය වෙන්නෙත් නැහැ මායයට. එතකොට මායя ඉතින් නැති වෙලා යනවා. ඒ කියන්නේ අර පිටින් එන බාධාවේ තියෙන නපුර ඉන්ෆ්ලික්ෂන් එක අඩු වෙන්න පටන් ගන්නවා. මොකද එන්නේ ඉස්සෙල්ලාම අපි දන්නවනේ භාවන හරියාගෙන එනකොට කොහෙන් හරි දඟබන්දුවක් එවනවයි කියලා මෙයා. අන්නේ සූදානම් ශරීරයේ විතරමයි නිවන දකින්න උදව් වෙන්නේ. අනිතික අපි ළඟ ඔක්කොම තියෙනවා. අනිත උදව් කරන්නේ ඒක නෙමෙයි මම කියන්නේ. අනිත ඔක්කොම තියෙනවා. අන්නේ කරදර එනකොට මේ සතිය නිසායි මට මේක දැනුනේ. භාවනා කරන්නේ නැත්තව කරදර නෙවෙයිනේ. ගෙදරින් නැද්දී කම්මේ ඉන්න බල්ලට එන ගැහුවට ගාණක් නැහැ වගේ පියන් පොප්පෝ පොළවේ ගහනවා දොරවල් හයියෙන් වහනවා කතා කර කර ඉන්නවා කචුකුචු ගාන කොච්චරද කරනවා කි. අය කවදාවත් චෝදනා කරනවා. භාවනා කරන්න ඇවිල්ලා කවුරුහරි දොර හයියෙන් වැහුවොත් භාවනා කරන වයන්නට පස්සේ කවුරු කැස්සොත් ඒක කරදරයක් කරනවා. මොකද අපේ හිත සංවේදී. අපේ හිත සතිය එළඹිලා තියෙන්නේ. හැබැයි මේ කරදරෙත් එක්ක ව්‍යාපෘත වෙන්න එපා. හදන්න හෝ නැතිකරන්න ඒ වෙලාවේදී තමයි මූලින් බාරගත්ත ඒ මූල කර්මස්ථාන හිත දාන එක රෙසිලියන්ස් කියලා කියනවා. සමහර චරිත ස්වභාවයෙන් මේම රෙසිලියන්ස් කැරක්ටර්ස්. සමහරුන්ට එහෙම කරදරයක් වෙච්චාම සනීප වෙන්න හිත නැවත ආරමුණට ගන්න ගොඩක් වෙලා යනවා. සමහරුන්ට බණ ඇහුවට පස්සේ මේක තමයි මේ අන්නේ ඥාන කියන්නේ මේක තමයි අනුමාන ඥාන කියන්නේ මම උත්සාහ කරලා බලන්න ඕනේ කරදරේ ඉන්න වෙලාවේ මං හිතියේ ඉරියව්ව කරා ඉඳගෙන ඉන්න සක්මන සප්පරියන් සතිය ඇවිදින සතිය ත්‍ත්මදින සතිය මම දන්නවා හිත ගෙනියලා තියන්න ඕන කොහෙද කියලා භාවනා කරන්න ඉතියට හිත තියන්න තැනක් නැහැනේ මූල කර්මස්ථානයක් නැහැනේ දැන් නැහැනේ අපි ඉඳලා තියෙනනේ සතිය වඩන්නේ නැති කාලේ කොහෙද හිත තියන්නේ දැන් සූදානම් කරපු ආසනයක් නැහැ දැන් අපිට අඩු ගානේ ආසනයක් තියෙනවා මේට ගිහිල්ලා හිත අර ආසනේ තියෙනවා තිබ්බට පස්සේ බලනකොට <clears throat> කොච්චර නන්නතරුණත් හිට නැවත ගෙදරට යන්න කිසිම බාධාවක් නැහැ. තේනවනම් මතක් කරලා කියන්න. එහෙම නැහැ. අපේ හිතේ තරම් බලවත් සතිය කියන්නේ හැම කෙලෙසකටම වැඩි ජයක බලවත් ශක්තියක්. ඒකේ පින්පව් නැහැ. ඒකේ හොඳ නරක නැහැ. ඒකේ හරි වැරදි නැහැ. තියෙන්නේ අර නන්නතර වෙච්ච එක තොටිල්ලෙන් පැනනලා පස්සේ බබා අම්මා ගිහලා ආයෙසරේ තොටිල්ලේ කියනවා. ගහන්නේ උඩ. තොටිලෙන් පෙන්නේ නැත්නම් ඒක බම්මනේ. ඒක ගෙලතොල්ලේ. ඌේ දාපතනේ ඉන්නවා රූකඩේ වගේ. දඟලන එක එහෙම නැහැ. ඒක තොටිලියකින් පයින්නවා. ඉතින් අම්මා ගිහලා ආයෙ තොටිල්ලේ තියෙන තියෙන ගානක පයින්නවා මේක. අපි ඉස්සර පොඩි කාලේ දඬුවට ගහනවා මේ දොර ගාව දඬුවටක් ගහනවා. දැන් පොළු හරස් නම් ඒක පොල්ලේ පොල්ලේ නැගලේ හැපැත්තට ඉච්චාම කන් ඇටේ බිම යනවා. පොළු කෙලින් ගහලා තිබ්බොත් අර පොල්ලේ නැගින්න හදනවනේ මේක. තොටිලයට පයින් නැහැටි. බේසමකට දැම්මොත් බේසමෙන් පයින් නැහැටි. ඉතින් ඒ කොල්ල හැදෙන නිසායි. ඔය කෙලි ලොබ්බියෝ නම් එහෙම නෑ උන් ওই තිබ්බ දැන තියෙන. ඔතල තිබ්බම එහෙම ඉන්නවා. කොල්ලෙක් හදන්නෝනේ අම්මට තේරෙන්නේ ඉස්ලාම් එක කොල්ලා වුණොත් අම්මගේ කෙස් දසුත් ගලවනවා. කිරිබොන ගමයි ඔළුවට අත දාලා ඉස්සරහ තියෙන කෙස් ගලවනවා. තනේ ටිට් එක හපනවා. ඇහුගේ දත් වෙනවද කියලා බලන්න වෙන හපන්න දෙයක් නැහැ. කිල්ලෝ හතර පහක් ඇතුළට වැඩි වටිනා එක කොල්ලෙක් හදන එක. ඉතින් අම්මලා හරි ආසයි කොල්ලන්ට. ඒ වගේ භාවනාව වඩන්න. භාවනාව අපි ඔක්කොම පහසුකම් සරසලා තිනවා. මාය ආවයි කියලා කියන්නේ අපේ වැඩේ හරියනවායි කියන එක. මේ මේ මේකේ ඒක සඳහන් කරන්නේ බික්කු අට්ටිකත්වා මානසිකත්වා සබ්බංචේත සහ සමන්නාහරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුණාති බුදුහාරු කියන එක අර්ථයේ තේරුම් අරගන්නවා. මානසිකත්ව මේ කොහොමද මම මගේ භාවනා ජීවිතයට දාන්නේ කොහොමද සක්මනට දාන්නේ කොහොමද පරියන්කට දාන්නේ කියලා ඒක හොඳට යෝනිසමනසිකාට දාන්න සබ්බං චේතස සමන්නාහත මුළු හදින්ම බනහන්නේ වමතින් නෙවෙයි දෝතිම් 100 100ක් ඔහිත සෝතෝ කන්න මාගෙන බනහන ඉතින් එහෙම නැති තැනක බන කිව්වොත් බන කියන හාමුදුරන්ට ආපත්‍ති එහෙම නැති තැනක බන කිව්වොත් ශේකියාපද මෙච්චර ගාණක් තියෙනවා. මෙන්න මේ මේ විදිහේ ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා. කපත්ත සිරපු දාන කුඩ ඉහළගෙන වෙන වැඩකේදී ඉන්න කට්ටියට Taman ඉඳගෙන එයා හිටගෙන ඉන්නවා. Taman බිමාසනෙ කියලා උඩ ආසනෙ ඉන්නකොට බණ කියනවනේ. බණ කියන හාමුදුරන්ට ආපත්‍ය. ඉතින් යාමරෝ බලන්නේ එක්කෙනෙක් හරි කමන්නේ බණ අහනවනම් එයාව සැලසුම් කරලා එයා ඉල්ල කරලා බණ කියනවා. මොකද හුක දෙනෙක් බණ අහන්න යන වෙලාවේදී බණ කණ්ඩායි අප්පා මේ මොකක් හරි වැඩක් කරන්න ඕනේ කියලා බනත් නෙවෙයි කරු කරන්නේ. අපි මේක මාර සංයුත්තට දාලා බැලුවොත් මේ මායя දාන පොඩි ටැක්ස්ටික්ස් ටිකක් මෙතන තියෙන්නේ. ඒෂා මේ ඉස්සර ඉස්සරමට අහුනේ නැහැ දැන් අතනින් මෙතනින් මට තේරෙනවා භාවනා හරි ගියා නම් එක්ක කාමච්ඡන්දේ එනවා. දේවල් වලට ආසාව ඇති වෙනවා. එහෙම නැත්නම් තරහක් එනවා. මේ කහිනවා, මේ වහිනවා, මේ මැස්ස එන මොනක් කරදරද කියලා තරහක් එනවා. එහෙම නැත්නම් ඔන්න දොයි කරදර නැති වුණානේ. ඕම් බලන්නකො මට එපා වෙනවා ස්වාමීන් නිදිමතයි ස්වාමීන් කම්මැලි ස්වාමීන් ඉත හරියට පිට යනවා ස්වාමීන් කියන්නේ බහන හොඳට දියුණු වෙලා. එතකොට හිත අතීතනාගතේ සරිසාකා. එහෙම නැත්නම් මේක හරි දන්නේ නැහැ භාවනා හරි දන්නේ නැහැ. මේකද භාවනා කියලා දන්නේ නැහැ. මේක ඇත්තටම විපස්සනාවක් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඕවා කිය කියන දල හරිනේ බණක් කියන්නකෝ කියලා කියනවා. කමටහනක් දෙන්න ඕනේ මේ මොකද්ද අපි මේ කරන්නේ? දවස් 10 භාවනා කරලා ඉවරනට පස්සෙත් කියන අපරාධ දවස් 10ව නැති වුණා. බුද්ධ පූජාවක්වත් තියාගන්න හම්බුනේ නැහැ. මල් වන්දක මල් පිදුවෙත් නැහැ. අයියෙන් ගාථා කිව්වෙත් නැහැ. ගෙදර ගිහිල්ලා කරද හැකි ගෙදර ගිහිල්ලා හරි කරන්න බා කමටහනක් දෙන්න කියලා. මේ දවස් 10ම කියලා තියෙන්නේ කමටහන වඩන තමයි. එයාගේ හිත තියෙන්නේ බුද්ධ වන්දනාවේ. එයාගේ හිත තියෙන්නේ මල් පූජාවේ. ඉතින් කියන අපරාධ දවස් 10ව නැති වුණා. ගෙදර ගිහිල්ලා කරන්න භාවනාවක් කියලා දෙන්නේ. ඒ මායя කතා කරන්නේ. ඉතින් ඒක ගුරුවරයෙක් දැනගන්න ඕන, ගෝලයක් දැනගන්න ඕනේ. අපේ මේ ශාසනය අවුරුදු 2600 කාලය ඇතුළත 84000කට වැඩිය පිරිස් නිවන් දැකලා තියෙන ඔක්කොම ගියේ ওই පාරේ තමයි. ওই දෙයින් හරි සැක කරන දෙයක් නැහැ. මම දන්නවා අපි විතර මේ විදිහට බුද්ධ ශාසනය කරන කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒකටම යෙදিলা ගත කරා. ඉතින් මේ අවුරුදු 40 ඇතුළත මට ගොඩාක් අස්සන නෙලා ගන්න හම්බුණා. මගේ පුද්ගලික ජීවිතේ කතා කරන අය තුලත් ඒගොල්ල හරියට මේ හිත පිට ගිය ගැන කතා කරලා ආපහු ගෙනත් තියලා ආයෙසර බිග්ිනර්ස් මයින්ඩ් හදාගෙන ආධුනික මනසක් හදාන අය භාවනා කරනවා. ඒතර මාතයා මේ දොරකඩ ගාව බලන ඉන්නවා. පොඩ්ඩක් හරි අන්‍ය වේත වෙච්ච ගම මිනිහ ඇවිල්ලා මොකක් හරි සෙල්ලමක් දානවා. දඟබන්දුවක් දාන්න. ඉතින් ඌවට චෝදනා කරන්න නෙවෙයි චෝදනා කරන ආධුනික කාලේ ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. අපි බාහන මධ්‍යස්ථානක් හදනකොට ඒකයි විවේක තැනක නිෂ්කල නිස්සීතල තැනක හදන්නේ. නමුත් ඒකේ නිවන නැහැ. නිවන තියෙන්නේ මායя එනේන වෙලාවට දාන දාන බෝලේ හැටියට සෙල්ලම් කරන්න ඕන. ක්‍රිකට් ගන්නවා වගේ. ඉතින් එහෙම කරන විශාල පිටසක් ඉන්නවා හිතන්න එපා ඔක්කොම බෞද්ධයෝ කියලා. එහෙම කරන අබෞද්ධ හිරේ වැඩිච්ච කට්ටිය ඉන්නවා. එහෙම කරන අබෞද්ධ කුඩු ගහලා පුනරුත්ථාපන වෙන අය ඉන්නවා. එහෙම කරපු මේ තව මාසෙන් දෙකෙන් තුනෙන් මැරෙන්න තියෙනවා කියන පිළිකා රෝගීන් ඉන්නවා. Tamangeම දෙමාපියන්ගේ දූෂණය වෙච්චි ළමා නිවාසයේ ඉන්න පොඩි ළමයි ඉන්නවා. ජීවිත සම්පූර්ණයෙන් සුන් කරගත්ත ළමයි. සත්‍ය පිළිතනවා. උන්ට හොඳට තේරෙනවා අපිට කොන්න ජාති කරදර වෙලා තිබුණත් අපිට සතිය පිටන්න බැරි කමන්නේ හුස්ම ගන්නවනේ. අපිට මොන සම්පත්තිය හම්බුණත් මොන තාන්නමාන හම්බුණත් තෑගි හම්බුණත් සතිය පිටවන්න ප්‍රශ්නයක් නැහැ. සතියේ මූලික සුසුකම් මොකුත් ඕනේ නැහැ. සතිය පිටන්න බාහිර කිසිම උපකරණයක් අවශ්‍යත් නැහැ. සතිය කොච්චර කරනවත් ආපහු එනවා. අපි උපතින්ම සත්‍ය සත්‍ය පිටලා සත්‍ය පිටලා කියන අපිට. මේ භාවනා මධ්‍යස්ථානයේ හම්බෙන සතියක් නෑ ඒක බොරු කතාවක්. ඒක සමාදන් වෙලා කටයුතු කරනවා නම් මහරය පැත්තකට යනවා බුදුහාමුදුරන්ට පණිනවා. ධර්මය බබලන්න පටන් ගන්නවා. අපි සංඝයා වෙනවා එදාට. අපි ඔක්කොම සංඝයා. ජයන උනත් පිළිගුණත් පැවිදි උනත් තරම්බලා උනත් නැත්නම් සංඝයා. ඒතර තියෙනවා මේක තමයි සීල කියන්නේ කියලා. ඔය නැත්තම් සිල් පොරවගෙන නටන එකම සීල වෙන්නේ ඒක සීලබ්බත පරාමාය. සීලේ හරිනම් සමාධියට යන්න. මම හිතනවා අපිට යම් යම් ජීවිතේ පුද්ගලික ඒ වගේ ළඟාවීම් අස්සනු ලැබිලා තියෙනයි කියලා මම ඔක්කොටම සාදුකාරයක් පවතලා ධර්මදේශන සමාප්ත කරනවා. සීල දෙනාට මේ කස්සක සංවිත්තේ සඳහන් කරන මේ කාරණා තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන නිකන් ඉන්න බෑ වාර්තා කරා. එතකොට අහගෙන ඉන්න අනිත් අයටත් ඒ දේ මේ භාවනා කරන්නේ අපි වගේ මිනිස්සු එහෙම නැතු මේ ඒකටම උපන් જાතියක් නැහැ. ඒකට මේ බුද්ධ ආගම සිංහල බුද්ධ ආගම ඇති කිසිම ලාභයක්වත් නැහැ. වෙන මොකක් වුණයි කියලා පාඩුවකුත් නැහැ. සියලු දිනාට ඒ ශක්තිය ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා අපි දේශනා වාරය මෙතනින් સમાપ્ત කරනවා. සියලු දිනාට සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.